අභිධර්ම කියවන්න කියලා කවුරු කියුවා. ඔව් දැන් බලන්න පුතා දැන් අඟුලිමාල අභිධර්ම ඉගෙන ගත්තාද? භාවනා කළාද? එතකොට පටාචාරි භාවනා කළාද? දාරුකිරිය භාවනා අවබෝධයටපත් වුණා. එතකොට අපිට තියෙන්නේ මේ විශ්වයේ තියෙන ස්වභාව ධර්මයක් එක්ක එකට වෙලා එයා බවටපත් වෙන්න තියෙන්නේ. හැමදේම ගනුදෙනු වෙනවා ඒක දිහා බලාගෙන සන්තෝෂ විවේකයෙන් ඉන්න තියෙන මේක සරල දෙයක්. මේක ගොඩාක් අභිධර්ම බලලා මේ දෝමනස්ස සාගත, ditthi සම්ප්‍රයුක්ත, ලෝභ සාගත, අසංකාරික සිතක් අද උදේ ඇති වුණා. කල්පනා කරලා මොකේ සිත? දානේ ගන්න අදහසක් ආවා. අනේ පුතේ දානේ ගන්න බඩගිනි කියලා කියන්න එපා. ඒක එහෙම කියන්නේ සෝමනස්ස සාගත, ditthi සම්ප්‍රයුක්ත, ලෝභ සාගත, අසංකාරික සිතක් පාළ වෙලා මම මෙතනට ආවේ. ඒ කියන්නේ බඩගිනි බත් කන්න ආවේ කියන එක කියන්නේ. කල්පනා කරන මෙයා මාන කියලා අපට ඉන්නම් දෙන්නේ නැහැ. අපට උපමන කලින් යන්න. ඊට පස්සේ කියනවා රිලවේ කාවා දෝමනස සාගත ditthi samprayukta අසංකාරික ද්වේෂ සාගත සිතක් පාළ වුණා. අපි අහනවා මොකද්ද මේ මොනවද උනේ පුතා? රිලවේ ගියා සබන් කැටි අරගෙන. තරහා ගියා. පුතේ තරහා ගියා කියන්න එපාය. බලන්න මේ විදිහට අභිධර්මයෙන් කතා කළාම ගොඩාක් දුරට අපිට කුටියක් හම්බ වෙනවා. කරන් බිල රජෙන් ගෙවනවා. දාන්නේ හම්බ වෙනවා. අද ඉන්නේ බන්ධනාගාරේ. ඇයි දන්නා මෙයා එළියට යවන්න බෑ බුදුදහමේ රිකෝඩ් කරනවා. බස් එකට නැගලා උන්ට චෛතසිකයක් කියන්නේ. ඒ කියන්නේ යන්න ඕනේ තැනට මේ ටිකට් එක ගන්න. හැබැයි කියන්නේ අභිධර්මයේ. මේවා වැඩිපුර දැනගත්තම පුතා ඔළුව අවුල් වෙනවා. අපිත් එක්ක ඉන්න කට්ටියටත් අවුල් වෙනවා. ඒ නිසා අපි අභිධර්මය වැඩගත්. අවංකව පුතා අභිධර්මයේ තියෙන්නේ කොයිද? අභි අභ්‍යන්තරේ. ධම්ම මට පේනවා. මට පේනකොට මට මොන වගේකින් දැනෙන්නේ? <clears throat> මගේ කය වෙනස. ඇහෙනකොට මොන වගේ තරහා යනවද? ලෝභයක් ඇති වෙනවද? රාගයක් ඇති වෙනවද? පලිගන්න හිතෙනවද? මේ ඇහෙනකොට පේනකොට මේ හැම දෙය තුලින්ම ඇති වෙන මානසිකත්වය මේක තමයි අභිධර්ම. තථාගතයන් වහන්සේ මේවට ලස්සන නම් දීලා විග්‍රහ කරලා තිනවා. හැබැයි ඒක වටිනවා. ඒක අපි පරිස්සම් කරන්න ඕනේ. හැබැයි හැම කෙනාගේම අභිධර්මයේ තියෙන එයාට සාපේක්ෂව ඇතුලේ. මගේ ත්‍රිපිටකයේ තියෙන මගේ ඇතුලේ පුතා. දැන් මම ඔයා දිහා දකිනකොට මට මා කරුණාවක් පහළ වුණා. මම දන්නා මේ චෛතසිකය මොකද්ද කියලා. පුතාව දකිනකොට මට මොකක්ද කියන්න නැතුව යන්න හිතෙනවා. මම දන්නා මේ චෛතසිකය මොකද්ද කියලා. මට දානශාලාවට ගියාම අපේ ගවේෂි ස්වාමීන් වහන්සේත් එක්ක දාන ටිකක් ගන්න. මම දන්නා මේකේ චෛතසිකය මොකද්ද කියලා. දානේ ගත්තට පස්සේ මට හිතෙන එකකට ආශිර්වාද කරන්න. මම දන්නවා ඒ චෛතසිකය මොකද්ද කියලා. එහෙනම් මේ සෑම මොහොතක් ගන්න මේ ආයතන අයත් එක්ක ගනුදෙනු කරනකොට ඇති වෙන සිතිවිලි ටික තමයි මේ චෛතසික 52 121 කියලා කියන්නේ. අභිධර්මයේ අපි අතුලේ තියෙන්නේ. අලුතෙන් හොයන්න දෙයක් නෑ පොත්වල. සූත්‍රය කියලා කියන්නේ මොකද්ද මේ ආයතන වලින් මේ නාම රූපත් එක්ක මේ කෙලෙස් එක ගනුදෙනු කරනවානේ ඒකේ බේරිලා ඉන්න ක්‍රමවේද උපක්‍රම ටික තමයි සූත්‍රය විනය කියලා කියන්නේ මොනවද? බුදුහාමුදුරන්ගේ සරණ යනවා මේ ලෝකේ තියෙන හැමදේම නිදාස් වෙලා පිළිවෙලට සීලෙන් විනයෙන් ජීවත් වෙනවා. අපේ චරිතය විනයට අදාළ ලෙස ජීවත් කරනවා. ඒක තමයි විනය. බලන්න පිටකතරම දැන් ඇතුළේනේ තියෙන්නේ. පුතා නිවනට ගැලපෙන විදිහට ඇසිරෙනවා. නිවනට ගැලපෙන විදිහට කතා කරනවා. මේ ඔක්කොම විනය. නිතරම කෙලෙස් වලින් බේරෙන විදිහට හොඳට සීයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ සූත්‍රය පාවිච්චි කරනවා. හැම හැම ගැටුමක් තුළින් ඇති වෙන චෛතසිකය හරියට දැනගෙන කටයුතු කරනවා. අපි ධර්මය පාවිච්චි කරනවා. පිටක තුනම ඇතුලේ තියෙන්නේ. බුදුහාඳුරුත් පිටක තුන මේ මේ රම්‍ය සුරම්‍ය සුබෝලෙන් අරගෙන අවිල්ලා මේ කාටවත් දුන්නේ නැහැ. බුදු වුණාට පස්සේ උන්වහන්සේ දේශනා කළා මේම චෛතසික පාල වෙනවා. මේ විදිහට ප්‍රශ්න තියෙනවා. මේකට මේ විදිහට උපක්‍රම යොදවන්න. මේ විදිහට ජීවත් වෙන. එතකොට තමයි පිටක තුන ඇදුනේ. එහෙනම් මමත් මේ මාර්ගය යනවා නම් මටත් ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ත්‍රිපිටකේ මන් තුලින් එළියට එන්න එපා. ඒ සම්පූර්ණ බුද්ධ ජයන්තියේ තියෙන ත්‍රිපිටක ධර්මයේ සම්පූර්ණ මගේ වචන වලින් එළියට එන්න එපා. දේශනා වෙන්න එපා. එහෙනම් ත්‍රිපිටකේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ අපට. ඒක ඇතුලේ තියෙන පොත් අරගෙන යන්න ඕනේ මම කවදා පොත මොකවත් අරන් යන්නේ මොකටද යන්නේ එතන තියෙන නාම රූප වල 84000ම තියෙනවා පුතා ගාම කොලයක් ගන්න මම ඒකෙන් කියන්න ඕනම එකක් 84000 මේ ලෝකෙ හැමතැනම තියෙනවා මේක මොකවත් මේ අංගණ්ඩ දෙකුත් නේ ඔක්කොම විවෘතව තියෙන්නේ දැන් කොලයක් වැටෙන වේලිලා අනිත්‍යම දේශනා කරන්න බැරිද ඒකේ දැන් ගාට කොලේ එකතු වෙලා තියෙන තාක් කලයකට වතුර ලැබුණා නේද අර්ථ නිෂ්පාදන වුණා නේද දැන් වෙන් වෙච්ච ගමන් මැරුණා නේද එහෙනම් මේ නාම රූප පිළිච්ච ලෝකේ මම වෙනවා මමත් මරනවා රාත් වෙනවානේ. ගයි සම්බන්ධයක් නැහැ පෝෂණය වෙන්නේ නැහැ. ගයි ගියා පෝෂණය කරන්නේ අත්හරිනවා. එහෙනම් මම බැඳිලා ඉන්න තාක්කල් මට වතුර හම්බෙනවා. හරිත නිස්පාදිනවා. මට නඩත්තුවක් තියෙනවා. වෙන් වෙච්ච ගම පොකත් නැහැ. එහෙනම් ලෝභ දේශ මොහොනේ මට වෙන් වෙන්න තියෙන. වෙන් වෙච්ච ගම මේ ලෝකේ මාව නඩත්තු කරන්න මාව අත්හරිනවා. සංගණනයක් නැහැ. ඡන්දයක් නැති මිනිස්සෙක් මම. එතකොට බලන්න ඒ ඔය පොළේ වැටෙනකොට යා සම්පූර්ණ අපිට කියලා යනවානේ අභිධර්මයේ. මේ ලෝකේ හැම තේ තුළම මේ 84 ධර්ම තියෙනවා. මොකොත් කටපාඩම් කරන්න මාංශෙන්න දෙයක් නැහැ. මේක මාංශෙන්න දෙයක් නැති නිසා තමයි බුදුහාඳුර ලිව්වේ නැත්තේ. සිදුවක් කුමර මොනවද දන්නේ නොදන්නේ. ඔක්කොම ශිල්ප දන්නවනේ. බුදු වුණාට පස්සේ ඊට වඩා දන්නවනේ. දහස් ගුණයකින්. ඇයි බුදුහාඳුර ලිව්වේ නැත්තේ මේක? වාඩි වෙලා භාෂා 25ක් විතර ලියලා කියලා ගන්න තිබුණා. බුදුහාඳුර ලිව්වේ බුදුහාඳුර දන්නවා මේක ප්‍රත්‍යක්ෂ වෙනකොට ඉබේ පාළ වෙනවා මේ සූත්‍ර ටික. මේ හැමදේම ඒගොල්ලන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. හැමදේම තුළ මේගොල්ලෝ ඒවා දේශනා කරනවා. එන්න ලියන්න ඕනේ ඒ කතිය අවබෝධ වෙනකොට සංඥා පාරමිතා කියලා තියෙන්නේ කොච්චරද ඒ මට්ටමට ඒක වැටෙනවා ඒ මට්ටම ඒගොල්ලෝ කියයි ප්‍රශ්නයක් නැහැ දැන් අපි වෙලා තියෙන රේරුකාණ යාම්බලක පොත් ටික කටපාඩම් කරනවානේ උන්වහන්සේට පින් සිද්ධ වෙන්නේ ඉතින් ඒ ඔක්කොම කටපාඩම් කරලා අපි මේ ගොඩාක් සිත් ගැන අරමුණු ඔක්කොම කටපාඩම් කරන රැටත් සිත් වලින් කතා කරනවා. මේ සිත මේම චෛතසිකය පාන අරමුණු කියලා මානසික ලෙඩුව අපි. ඒ නිකක් වෙලානේ. ඒක ලොකු ප්‍රශ්නයක් පුතා. කටපාඩම් කරන්න එපා කියන කෙනෙම පොත්වලට නිග්‍රහ කරනවා නෙමෙයි. ඒවා පූජනීය වස්තු, ඒවා ගරු කරන්න ඕනේ තථාගතයන් වහන්සේගේ වචන. නමුත් නිවන් මාර්ගය අපි තුල තියෙන්නේ. පොතේ නෑ. පොතේ තියෙනවා නම් නිවනට අපි මිලක් ගන්නවා. ලේබල් එකක් ගාලා බාකෝඩ්යක් ගන්න. මේක ගත්තොත් නිවන කියලා. එහෙම ගන්න බෑ. බාකෝඩේ කිස්සා පුරාම කක්කලයා නිවන්. බාකෝඩේ සෙට් කරනකොට නිවන්. එහෙම එකක් නෑ පුතා. මේක වඩන්න ඕනේ. අතුපාඩු හදන්න ඕනේ. නෑ. මැඩ පවත්වන එක. එතකොට තවත් ප්‍රශ්නයක් නේ. මැඩ පවත්වනවා කියලා කියන්නේ ඒක අමුතුම රස්සාවක් මේක. අපි මේ කර්ම ටික ගෙවෙන්න අරිනවා. මට පේන්නේ මට පේන එක නෙමෙයි. මගේ කර්මය. දැන් උපාසක මාත්‍යලාව දකින්න මට කර්මයක් තිබුණානේ. එතකොට මේ පේන්නේ උපාසක මාත්‍යලාව නෑ. මගේ කර්මය මට පේන්නේ. මට හැයෙන්න මේක තිබුණානේ. එහෙනම් මේ හැයෙන්නේ මොනවද වචනද නෑ. මගේ කර්මය. මට හැඟෙන්නේ මොනවද? මට දැන් ඇඟෙන්න කර්මයක් තිබුණ එකනේ. ඒ ඇඟෙන්නේ මගේ කර්මයනේ. ඒ විදිහට මේ ආයතන අයතුලින්ම මට පේන්නේ මගේ කර්මය. මේ මිනිස්සු රෙදි නැතුව යනවා. එහෙනම් මේක තමයි මගේ කර්මය. මේව බලන්න තිබිලා. මගේ කර්මයයි මට පේන්නේ. මිනිස්සු මේ තරම් නිନ୍ଦා අපාස කරන මේවා තමයි මට ඇයෙන්න තිබිච්ච කර්ම. ඒක තමයි ඇයෙන්නේ. හොඳ දේ තියෙනවනම් ඒවා හේනවනේ. දැන් ඇයෙන්නේ නැති මට කර්ම ඒකට නෑනේ. එතකොට මට දැනෙන්නේ මේක තමයි. ඒතර මේක තමයි මගේ කර්මය. මගේ කර්මය මේ ඇඟෙන්නේ, දැනෙන්නේ, සිතෙන්නේ. මේ විදිහට එයා මේ මේ සතරමා භූතයත් එක්ක සමවැදිලා ඒකේ කොටසක් වෙලා හිටියාම අලුතෙන් කර්ම හැදෙන්නේ අර තියෙන ටිකේ ගෙවිලා යනවා. එතකොට උප්පත්තිය නැතුව යනවා. මේක තමයි කතිගමයි. අපි මැඩපවත්තනයි කියලා කියන්නේම කර්මයට පරිසම් දෙන්න දෙන්නේ නැහැ. බත් කන මනුස්සයට අකින් අල්ලන්නේ මනුස්සට කන්න විදියක් නෑ. ඒකට මේ මනුස්ස බලන බත් ටික තියෙන මේ අතහරින්නේ නෑ කන්න. ඒ මේකක් මේ මැඩපවත්තනවා කියලා කියන්නේ. බඩගින්න බත් ටික කනවා. බඩගින්න බත් ටික කනවා. බඩගිනි නෑ. මම අද වීර්යයක් වඩනවා. අද බත් ටික කන්නේ කියලා එකක් ඉන්න. ඊට පස්සේ රාට ගින් මේ මිනිස්සුලි බලනක දානසල කවුරුත් නැක ඔරෙන් කනවා. දැන් ඔරෙන් කන්න ඕනේද? ඉතින් කන වෙලා හොඳට කෑවම ඉවරද? ඒ වගේ අපි මේ මඩ පවත්වනවායි කියලා අර පේන්න සීලයකුයි නොපෙනෙන්න දුසීලයකුයි කියලා දෙකක් නඩත්තු කරනවා. බඩගිනි නම් කන්න. නිදාගන්න නිදිමතාව නම් නිදාගන්න. දැන් මිනිස්සු ඉන්නවා දැන් සිල් අරගෙන නිදිමතයි. ඇත්තට පොඩ්ඩක් කලවලා නිදාගත්තයි කියලා අපි නඩු දානවා මේ මිනිහයාට. නෑනේ කසපාරවල් පාක් ගසනු ලැබේ නිදාගත්ත කියලා බෝඩ් දාලා තුන නෑනේ මේ මනුස්සයා ආත්මගරුත්වය සත්තු කරලා ජීවා මේ විදිහට දුෂ්කර ක්‍රියා කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියන කොට්ටේ තියලා නිදා ගන්න නිදා ගන්න එකේ මනුස්සයාට නිවන ඒ මනුස්සයා දුක් විඳින අය නිදාගත්ත තියාග ආත්මගරුත්වය බලන්න සීල් ගන්න ඇවිල්ලා වෙන එකක් නඩත්තු කරනවා නිදා ගන්න නිදා ගන්න කතා කරන පොඩි ළමෙක් වගේ. පොඩි ළමයි එහෙමනේ. දැන් පොඩි ළමයි දන්නවද දැන් ධර්ම දේශනා කරනවා මෙතන යන්න හොඳ නැහැ. ඒ ළමයා යනවා කරණම් ගන්න බල්ටි ගන්නවා. ඒ වගේ අපිට සාමාන්‍ය ස්වභාව ධර්මයත් එක්ක ඉන්න නිදහස එන්න ඕනේ. ඒකට කියලා එතෙන්දලා පුතා මේ දානශාලාවේ කරණම් ගන්න යන්න එපා. ආම්තුරු කියලා කියන්න එපා. තව ප්‍රශ්නයක් අපි දන්නවා මෙතන මේම ඉන්නවා. සංගොල. මෙතන ඉන්නවා. ටිකක් අපට මාන්සි හොඳ විවේක ගන්නවා. දැන් මාන්සි නැහැ. දැන් භාවනා කරනවා. භාවනා කරනකොට නාන්න දෙනවා. ටංගල් නාලා එනවා. ඒ විදිහට අර සාමාන්‍ය හැමදේම හිතෙනවා, ඒ හැමදේම දැනෙනවා කියලා ඒකට සමවැදිලා ඉන්නවා. අලුතෙන් මොකක් නඩත්තු කරන්නේ නැහැ. එහෙම නඩත්තු කරනවා කියන්නේ මෙයා මේ කර්මය මේ වැඩි දියුණු කරනවා.